කරනු ලබනවා මිහිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ සාකෝපනී සාතන්නාකත් අයමානා පයියති කත්ත නිරුද්ධමානා නිරුද්ධති රූප සංඥා ලෝකේ පිය රූපං තාත රූපං ඉතිතේ සාතන්හා නිවි අයමානා පයියති නිරුච්ඡමානා නිරුච්ඡති කෞරුණ්‍ය යෝගාචරණ හා සංගරක් වෙන අවසරයි අපි දැන් ධර්ම දේශනා මාලාවේ අංක වශයෙන් කියනවා නම් අද 91 වෙනි දේශනාව නිරෝධ සත්‍ය සම්බන්ධ කරගත්ත සත්‍ය පබ්බේ අපි හැසිරෙන්නේ ධර්මානුපස්සන කොටසේ. ඒකෙත් ඊ타ත්ම ගවිස්තරව එක එක නිරෝධය එක එක පුරුකකට සම්බන්ධ කරගෙන දේශනා කරන ස්වරූපේකුයි මේක තේන්නේ වෙන විදිහට කියනනම් බොහෝම දුරදි යන විවරණ වලට විස්තර වලට ඉඳ තබලා අනිකොත් සරුවඥ දේශිත සූත්‍ර වල කොටස් වලට සම්බන්ධ කරමින් සම්බන්ධ කරමින් හොඳ ධර්ම කතා කාරයක් ඇති කරගන්නට ආරාධනාවක් කතා මාතෘකාවක් මේ කොටසේ පවතිනවා. අපි ගිය පාර සාකච්ඡා කළා විශේෂයෙන්ම ඇහ සම්බන්ධ කරගෙන ඇහෙන් රූපයක් දකින්න අවස්ථාවක් අරගත්තොත් ඒ රූපේ නිසා ඇති වෙන වේදනා මේ තෘෂ්ණාව ඇති වෙනවා නැති වෙන තෘෂ්ණාව නැති වෙනවා තෘෂ්ණාව ඇති වෙනවා නම් ඇති වෙන්නේ එතනයි ඒ වාගේම නැති වෙනවා නම් නැති වෙන්නේ මෙතනයි. ආනේ ඇතිවීම සහ නැතිවීම අතර යාන්ත්‍රණය මේ සමුදේ සත්‍ය සහ නිරෝධ සත්‍යයේ වතේ ගැට ගැහෙන ආකාරය සහ ගැට ලියන ආකාරය වශයෙන් දක්වනවා. එකම සමීකරණය. එකම පුරුක් වැල, එකම දන් වැල එක පැත්තකට ගැට වැඩිගෙන යන හැටි අනිත් පැත්තකට ගැට ලිහිගෙන යන හැටි විස්තර කරලා තියෙන ආකාරය ඉතාමත්ම මනෝඥයි. සාරුවඥ ගෝචර. ඉතින් ඒකෙදී අද මේ සාකච්ඡා කරන්න හදන්නේ මේ ඇහත් රූපයක් චක්කු විඥානයක් කියන මේ තුන එක්වීම එකට ගමන් කිරීම එකට වැදීම ස්පර්ශය කියලා හඳුනා ගන්නවනේ ඒ ස්පර්ශය පදනම් කරගෙන වේදනාවක් විඳීමක් පහළ වෙනවා. අන්න ඒ වේදනාව ඊගාවට ඇත්තා වූ මේ සංඛාර සංස්කාර කියන සංස්කරණය කිරීම අතරමැද ගත කරන්නේ අද මේ සාකච්ඡා කරන්න හදන සංඥාව. වේදනාවක් විතුනාට පස්සේ ඒකේ සංඥාවක් අරගෙන සංස්කරණය කරන්න පටන් ගන්නවා හිත. ඒ තමයි තෘෂ්ණාව වැඩෙන, බෝ වෙන, ඝන බහල වෙන හැටි. යම් කිසි කෙනෙක් ඒක එහෙමයි මේකමයි මේ කාටත් සිදු වෙන සංසිද්ධිය මේක නෑ ආගම් ಜಾති දේහ ඉස්ත්‍රි පුරුෂ ගති බාල මහලු ගති නෑ මේක චිත්ත නියාමයක් මේ චිත්ත නියාම ඉගෙන ගත්තයි කියලා අපිට කවදාහකවත් ආහාර ලැබෙන්නේ නෑ ඉදුම් හිතුම් ලැබෙන්නේ නෑ මොනවාක්වත් ලැබෙන්නේ නෑ ඒක නිසා කවදාහකවත් මේක මේ මේ <clears throat> ලෞකික ඥානයන් අතර මහා ලොකු දෙයක් නෙවෙයි. ඇත්තම ලෞකික ඥානයන් මෙවැනි දේවල් ඉගැන්න ගැනීමට බාධා කරනවා. මෙවැනි දේවල් පුංචි කළා සලකනවා. මේවා ගැඹුරු දේවල් විදිහට සලකනවා. ඔච්චර ගැඹුරු ඉගෙන ගන්නතර ඇති දෙයක් නැහැ කියලා සලකනවා. මොකද ඇත්තටම කියනවනම් මේවා ගැන ඉගෙන ගත්තාම දෙයක් නැති තත්ත්වයට තමයිපත් වෙන්නේ. එනිසා මේකට මේ ඉගෙන ගැනීමට බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා පුදුමාකාර වටිනාකමක් පුදුමාකාර ගැඹුරක් උන්වහන්සේලාගේ ආශිර්වාදයක් වගේ කොට සැලකීමක් දක්වලා තියෙනවා. ඉතින් අපි මේ උත්සාහ කරන්න හදන්නේ ඒ පෙන්නලා තියෙන ඉර දිගේ අත්කල දිගේ අපි කොච්චරක් අපේ වැඩ පිළිවෙලට මේ සරුවත්යන් වහන්සේගේ විග්‍රහය කිට්ටු කරගන්න පුළුවන්ද කියන ආර්ථික පැත්තේ එයාම බලනකොට ඇහැ කන නාසය දිව කය මන කියන අනිකුත් ඉන්ද්‍රියන් වගේ ඉස්සලා කතා කිරීමට සර්වඥාන්තයේ තෝරාගත්තා ඒ නිසා අපි ඒකෙම පටන් ගන්නවා ඇහැ පදනම් කරගෙන ඇහැට රූපයක් ආපාතගත වෙනකොට රූපයක් ඉදිරිපත් වෙනකොට ඇහි පිට පහළ වුණොත් ඒ තාකල් දැකීමට අදාළ ස්පර්ශය ඒකට මේ තුන ගමන් කිරීම ඇහක් තියෙනවා රූපක් තියෙනවා හිතක් එතන තියෙනවා ඒ නිසා දිගටම ඒ රූපේ පහස ලබන ස්පර්ශය ලබන මේ ස්පර්ශය ලැබීම ලැබෙන බවට ප්‍රධානම ගොනුව එකතුව තමයි ඒක විඳීම එතනින් තමයි මේක සිද්ධියක් බවට යමක් බවට පත් වෙන්න පටන් ගන්න. නැත්නම් ඇහැ තිබුණාට, ලෝකේ රූප තිබුණාට, වෙන තැනක හිත තිබුණා නම් දැකීමේ පහස ලැබෙන්නේ නැහැ. ඕක සිද්ධියක් වෙන්නේ නැහැ. වාර්තාගත වෙන්න දෙයක් නැහැ. දැන් ඇහැට රූපේ එල්ල වෙලා තියෙනවා. හිත ඒ වෙලාවේදී පිහිටලා තියෙන නිසා මේ තුනේ ගැටීම පහස් ලැබීම දිගටම සිද්ධ වෙනවා. ඒ තාකල් ඒ පුද්ගලයා විඳීමක් කරනවා. මෙන්න මේ විඳීම ඇහැ කියන එක රූප පිළිබඳ සංවේදී භාවයෙන් නම් රූපය කියලා කියන එක යන්ත්‍රෝපකරණ වලට මනින්න පුළුවන් දිගක් පළලක් උසක් සහිත අවකාශයේ ධර්ම ස්වરૂපයක් නම් හිතේ එක ස්වභාවයේ නම් තුන් හතර වෙන දක්වත් එකම දේ දකින්න ඕනේ. ඒකයි අපි සාමාන්‍යයෙන් හිතන අපි සාමාන්‍ය ගණන් ගන්න දේ. නමුත් මේ අහත් <clears throat> රූපයත් හැපීම නිසා වැඩිම නිසා ඒක වීම නිසා හිතේ මේ රූපේ හිත පහළ වීම නිසා නැත්නම් මේ තුන එකට ගමන් කිරීම නිසා වේදනාව ඇති වෙන තාකල් ඒ වේදනාව <clears throat> ඔක්කොටම එක විදිහටම වෙනවද නැද්ද කියන එක අන්න අර කියපු විදිහට ලෞකික විද්‍යාවට අදාළ වෙන දෙයක් නෙමෙයි. ලෞකික විද්‍යාන් විශේෂයෙන්ම <clears throat> පරාජයටපත් වෙන තැනක් තමන්ගේ සීමා මාලා මාලය මේ මරියාවන් පන්නන තැනක්. ඒ මොකද මේ වේදනාවත් එකම සංඥාව ක්‍රියාත්මක වෙන නිසා කිසිසේත්ම එකම රූපය දෙන්නෙක් දැක්කට දකින්න එකේ වෙනසක් පෞද්ගලික කර්ණයක් පිටා. ඒක පින්නලා දෙන්න බැරි කමක් නෙවෙයි. එන්නේ විදිහට මේ පෞද්ගලික කර්ම එකම සංසිද්ධිය එකම රූපේ ඔක්කොටම තියෙන රූපේට සංවේදී ඇස් ඒක එක්කනාගේ හිත් ඒ වෙලාවේ රූපේටයි ඇහැටයි ගිහිල්ලා තියෙනවා ඒ නිසා දැකීමක් කරනවා ඒ එකම වස්තුව දෙන්නෙක් දකින්න දෙවිදිය ආන ඒ පෞද්ගලික වින්දනයකට පොදු වින්දනයකින් පෞද්ගලික වින්දනයට මේක හුරු කර ගැනීම යොමු කර ගැනීම සිද්ධ කරන්නේ මේ සංඥාය නිසා සංඥාව ඉතාමත්ම විචිත්‍ර ඒ වාගේම ඉතාමත්ම සූක්ෂම වැඩ රාජකාරියක් හැම චිත්ත වීජයකම අනිවාර්යයෙන්ම සිද්ධ කරනවා නමුත් සංකච්ඡ නොදැයි කොච්චරද කියනවනම් මෙච්චර වචන ප්‍රමාණයක් පාවිච්චි කරන්න ඕනේ කෙනෙකුට ඒත්තු ගන්නවවත් මේ දැන හෝ නොදැන මෙතන සංඥාව යටිපහුව වෙනවා ඒ නිසා වේදනා චෛතසිකයේ ඉඳලා සංස්කාර චෛතසිකයට මේ වැඩ පිළිවෙල යනකොට ඇඟට නොදැනි මේ අතරමැදට සංඥාව රිංගලා. අපි ඒකෙන් ඒ වින්දනය කරපු රූපය හෝ සද්දය හෝ ගන්ධය හෝ රස හෝ ස්පර්ශය හෝ ධර්ම අරමුණේ අපිට ඕනේ තාලෙට පෞද්ගලිකකරණය කරනවා. අපිට ඕන තාලෙට සංඥාවක් ගන්න. ඒකේ සංජානනයක් ඇති කරගන්න. පිළිගැනීමක් කරගන්න ලකුණු කර ගැනීමක් කරගන්න. අපි මතකේ තැම්පත් වෙන රූපේවත් වේදනාවක් නෙවෙයි මෙන්න මේ සංඥාවක්. ඒක දැන් අද මේ පරිගණක තේරෙත් ඉතාමත්ම පැහැදිලි. පරිගණකේ කවදාකවත් අපි දාන தත්ත්වයන් තැම්පත් වෙන්නේ ඒවා එයාට ඕනේ සංඥාවල් බවට පත් කරලයි තැන්පත් වෙන නිසා ඒක තැන්පත් කරගන්න தත්යන් තැන්පත් කරගන්න එක ඇතුලේ අපි දකින අපි හිතන අපිට බලා ගන්න පුළුවන් මොනම දෙයක් නැහැ. ඒක තියෙන්නේ ඒ පරිගණක යන්ත්‍රයේ විසින් හරිගන්නා හරිගස්සා ගන්නාලාද සංඥාවල් වලට අනුව ඇති කරගත්ත කලකුණු ටිකක් විතරයි. ඒ මොනම අර්ථයක්වත් නැත්තේ. මෙන්න මේ කටයුත්ත වගේ ලක්ෂ වාරයක් සූක්ෂමව අපේ හිතේ සිද්ධ වෙනවා. මොකද හේතුව අපේ හිත අනාදිමත් කාලයක පටන් මේ වැඩේ කරලා තියෙනවා. මේ වැඩෙන් අපිව රවට්ටලා තියෙනවා. මේ වැඩෙන් අපිව නොමග ඇරලා තියෙනවා. අපිව මිරිඟුවකට අහුම් කරලා තියෙනවා. නමුත් ඒක අපි නොදැනුවත්වම ඒ මිරිඟුව, ඒ හසුවීම, ඒ පටලවිල්ල මගේ මහාන්තත්කමක් කරගන්න තරමට තකතිර වෙලා තියෙනවා. ආන්නේ තකතිරුකම නිසා මේ අපේ පරිගණකයේ අපි නොම ගැරීම අපි නංගුවක් විදිහට සලකනවා. ඒක තමයි මගේ ගතිය. මම මට තේරෙන හැටි මගේ රුචිකත්වය මගේ අගය මගේ ආඩම්බරය කියලා අපි ඒක රකින්ටයි මේ මුළු ජීවිතය ජීවත් කරවන්නේ ඉන්හාට එහෙම නැත්නම් කියන ඕක අයින් කෙරුවොත් අපේ ජීවිතේ මොන මාර්ථයක් අපිට වෙයි අපේ පැවැත්මේ කිසිම අර්ථයක් ඉතුරු වෙන්නේ නැහැ අපි මේ බදාගත්තු සංඥාවල් ටික ඔප්පු කරන්න ළඟන දැඟලිලි ටික අයින් කරුවට පස්සේ වෙන විදිහට කියනවා සංස්කාරයන් ටික අයින් කරුවට පස්සේ මොකද්ද මේකයි ගලකුයි අතර ඇති වෙනස මොකද්ද මේකයි වතුරයි අතර තියෙන වෙනස මොනම වෙනසක් නැහැ ඒ වගේ ප්‍රවත්මක් තියෙනවා මේකෙත් ප්‍රවත්මක් ඉතා වේදනා තත්වයේ දක්වමේ හිතවිල්ලම ජාන්තිකව හිත වේ නැත්නම් විදේකේ හොඳටම සහතිකව කියන ස්පර්ශය දක්වාම සියලුම දෙන අරහත් වෙලා ඉන්නේ. කිසියම් ක්ලේශයක් ඒ දක්වා ඇත්තේ නැහැ. ඔත ඊට පස්සේ වේදනාවට යනවත් එකම සුඛ දුක්ඛ මනාපමනාපකම් පහළ වෙනවා. ඉතින් ඒක සාමාන්‍ය ලෝකේ අපිට උගන්වන්නේ යම නාපදේ අත අයින් කළ මනාපේ ලබා ගන්න මේ ශිල්පේ මේ ශාස්ත්‍රයේ මේ විද්‍යාව ඉගෙන ගන්න දුක අයින් කළ සුඛේ ලබා ගන්නට මේ ශිල්පේ වේ වේ මේ මේ විද්‍යාව මේ යාන්ත්‍රණය මේ මන්ත්‍රය මේ යන්ත්‍රය ගම් කරගන්න කියලා මේ සැප දුක් දෙකෙන් එක පැත්තකට හිත අන්ධකාරණය කිරීම පමණයි ලෞකික ශාස්ත්‍ර වලින් කරන්න පුළුවන්. නමුත් මේ විදිහකට අපි අන්ධකරණය කරන්න හේතුව මේ හැම දෙයකම සැප දුක් කියලා දෙකක් තියෙනවා. මනාප අමනාප කියලා දෙකක් තියෙනවා. මේ දෙකෙන් මේ ශාස්ත්‍ර විද්‍යාවන් වලින් එහෙම නැත්නම් ශිල්ප වලින් එකක් අයින් කරලා එකක් දෙන්නම් කිව්වම ශිල්ප වලට ලෝකෙ තනක් ලැබෙනවා. යම් හේතුවකින් අපි සැප දුක් දෙක එක ගානට දාලා කලකන්න පුරුදු වුණොත් මනාපමනාපකම් ඒ තාරතල ගන්න පටන් ගත්තොත් ඒකම ශිල්පියෙකුට වටිනාකමක් නැහැ. ඒකම ශිල්පියෙකුගේ මොහොත් වටිනාකමක් නැහැ. අපි එතකොට එයාටන්න ගෙවන්න තියෙන ගෙවීම් වලින් නිදහස් වෙනවා. නමුත් අපි මේ ලෝකයා අපිට පොවලා තියෙන ලෝකයාට කවලා තියෙන ලෝකයා අපි වඩලා තියෙන දුක අයින් කළ සැප ලබා ගැනීම අසීමිත ආතාව නිසා අමනාපය අයින් කළ මනාපය ලං කර ගැනීම අසීමිත ආතාව නිසා අද මේ බදාගෙන ඉන්න ශිල්පතා ශිල්පීන් අතර වැඩියක්ම ඉන්නේ ආයුධ නිෂ්පාදනය කරන භයානක ඇත්තෝ අපිට උදව් කරන්න පත් වෙලා තියෙන්නේ. ඒත් හදලා තියෙන වැඩි හරියක්ම වාසයි. ඒ අත්ව හදලා තියෙන වැඩි හරියක් විත, ඒ අත්ව හදලා තියෙන වැඩි හරියක් නාසක දේවල්. අපි ගෙවිල්ලක් කරන්න වෙලා තියෙනවා අපිට මේ අත්තම් වෙන්නේ. ඒ මොකද අපි ළඟ තියෙන තාම දුකයින් කළ සැප ලබන හිත. මන අපේ අමනාපයෙන් කළ මන අපේ ලබන හිත. නමුත් ඒ නිසා ඔය ඉන්ද්‍රි භාවනාදී සූත්‍රවල සර්වඥාන්සේ පෙන්වා දීලා තියෙනවා මේ ශිල්පයන්ට කියන ගෙවීම නැත්නම් මේ ශිල්පයන් හදලා තියෙන මේ ශිල්ප වලින් අපිට විමුක්තියක් නිදහසක් ලබන්න නම් පෙච්චප දුක් දෙකම ඉක්මවල තියනා වූ උපේක්ෂා මත වේවා කියන උරුම ඇති කරගන්න. ඒක අපේ හරි නිදහස. අපිට දක්ෂින රූපේ සැපක් ලැබුණා දුකක් ලැබුණා අනේ මේ සැපත් හරි වේසයි දුකත් හරි වේසයි ඒ සැප දෙක දුක ඉක්මවා වූ උපේක්ෂාව අපිට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නම් අන්න ඒ පුද්ගලයාට කැලේ ජීවත් වෙන්න පුළුවන්. ශූන්‍යාකාර ජීවත් වෙන්න පුළුවන්. ආරණ්‍ය ජීවත් වෙන්න පුළුවන්. කිසිම ශිල්පයක් සහ ශිල්පියෙක් අවශ්‍ය කරන්නේ නැහැ. ඒතං සන්තං ඒතං පණීතං යදිදං උපේක්ඛා. මෙන්න මේ ශිල්පය බුදුරජාණන්ත දෙන ශිල්පයක් තමයි. ශිල්පියෙකුත් තමයි බුදුරජාණන්ත යටි බලනකොට. ආන්නේ ශිල්පය දිනු කරනවා නම් ඉන්දිය සංවරය දිනු කරනවා නම් මේ පුද්ගලයා යම් වෙලාවක ඒ ඥානයක තහවුරක් ලබාගෙන ඒක තත්ත්වයටපත් වුණොත් ඒ පුද්ගලයාට පැහැදිලිවම තේරෙන්න පටන් ගන්නවා මේ සැප දුකට දුකට සාපේක්ෂව මනාපකමක් ඇති කරනවා දුක සැපට සාපේක්ෂව අමනාපකමක් ඇති කරන මේ සැප දුක දෙක මනාපමනාප දෙක අපි ආශ්‍රය කරන තාකල් පුදුම විහිසක් හරි පුදුමේ තැවීමක්, අති පුදුම පෙළීමක්. ඒ නිසා සැප දුක දෙකම අත්‍යති හරායති ජගුච්ඡති ඒවා නොවේවා මේක දුකක් මේක මගෙන් වෙන් වේවා කියන අදහස අනිවාර්යයෙන්ම සේක පුද්ගලයාට ඇති වෙනවා. හැබැයි තාම ඒ කියන විදිහට මේ දෙකෙන් වෙන් වෙන්න ලැබිලා නැහැ. ශික්ෂණය වෙන්නේ සබ්බ සංකාරයේසු අට්ඨියති හරායති ජගුච්ඡ. දුකුප්සා ජනක හැඟීමක් ඇති කරගන්න. මේක පුදුම විදිහට අපි වහල් භාවයේ නීච භාවයේ තුච්ඡ භාවයේ අත්මේ සංස්කාර වලට බැඳිනවා. මේ සාස්ත්‍යපත් එපා මට දුකත් එපා මට මේ සියල්ලකම ඇති වෙන මනාපමනාපකම් අවශ්‍ය නැහැ කියලා මේ තේක පුද්ගලයාට ඇති වෙන්නා වූ ඉන්ද්‍රිය සංවරයේ අක්ඛීයති හරායති ජයගුච්ඡ. බහැර කරන දුක්ඛා ජනක කරන දුකක්සේ තලකන. ඒකත් ඉක්කොල යම් දවසක ඒ උත්තරය පත් වුණොත් එහෙම ඒ ඒක ප්‍රතිපදාවේ පෙරවරට අර මාර්ගයේද එතකොට ඇති වෙනවා ආශ්චර්ය ධර්මයක් නැත්නම් පෙළහරක් ඒක තමයි ඒ සුඛ දේවල් දකින්නකොට ඕනේ නම් ඒව දුක වශයෙන් දකින්න පුළුවන් එහෙම නැත්නම් ඒ කියන්නේ මේ පටික්කුල සංඥාව ඇති වෙන දෙයක් දැක්කොත් ඒ රහතන් වහන්සේගේ තියෙන ආශ්චර්යය තමයි මේක ඕනනම් අපටික්කුල සංඥාව ඇති කරගන්න පුළුවන්. පටික්කුල සංඥාව ඇති වුණොත් පුහුණු කරපු නැති කෙනාට ඒ සංඥාවෙන් මිදෙන්න බෑ. ඔහු ඒකමයි බදාගන්නේ. නමුත් රහතන් වහන්සේ තියෙන විශේෂ හැකියාව තමයි ඒ පටික්කුල සංඥාව කියන දේ උන ඕනනම් අපටික්කුල සංඥාව ගන්න පුළුවන්. ඒ පුද්ගලට ලෝකයා හඳුන්වන විදිහේ අපටික්කුල සංඥාව ඇති දෙයක් දුන්නත් රහතන් වහන්සේට ඕනනම් ඒකෙන් පටික්කුල සංඥාවක් ගන්න පුළුවන්. නැත්නම් පටික්කුල අපටික්කුල දෙකම දුන්නාම දෙකෙන්ම ඕනේ නම් පටික්කුල සංඥාව ගන්නත් පුළුවන්. ඒ වගේම පිළිකුල් නොපිළිකුල් දෙක දුන්නාට පස්සේ ඕනේ නම් පිළිකුල් සංඥාව ගන්නත් පුළුවන්. මේ වෙයි මිදෙන්නත් පුළුවන්. සංඥාවෙන් මිදෙන්නත් පුළුවන්. ඒ නිසා රහතන් වහන්සේට කවුරුත් මව අපෑවට ගැරඩිය කියලා බෙලි කැඩලි කට්ටක් කරනවා මම නයෙක් වගේ පෙනේ පුම්බන්න හැදුවට රහතන් වහන්සේට එහෙම ඒකෙන්ම මත් වෙන ගතියක් නැහැ. ඒ නිසා මේ පිළිකුල් සංඥාව නොපිළිකුල් සංඥාව ආදී වශයෙන් මේ සංඥාවට වහල් බව සංඥාවට ඇලී ගැලී ගන්න බව පු탁ජනයට තියෙන බරපතල වැඩසහිත සිල් ගන්නවා. සාධනාගිත ඒකයි. ඒ මොකද උන්වහන්සේ දන්නවා ඇහැට රූපයක් වටිච්චාන. ඒ දකින්න හිත පහළ වුණාන ඒක රහත් වුණත් පු탁ජන වුණත් ඒකේ ස්පර්ශයක් පහළ වෙනවා. ඒක පිළිබඳ උන්වහන්සේට කිසි සැකයක් නැහැ. ඒ ස්පර්ශ නිසා වින්දනයක් වේදනාවක් අනිවාර්යයෙන්ම පහළ වෙනවා. ඒ පහළ වෙන දේ තියා ගන්න අදහසින් ලකුණු කර ගැනීම. සලකුණු තබා ගැනීම. පෞද්ගලිකත්වයටපත් කිරීම සහතන් වාසයට අවශ්‍ය නැහැ. මොකද සේක தത്വේදී උන්වහන්සේ දැකලා තියෙනවා අට්ඨියති හරායති දෙකුච්චති මේ ඇහත් මේ රූපයත් මේ ඇතිවිති චක්කු විඥානයත් විස්පර්ශයත් වේදනාවත් ඔක්කොම දුක්ඛ. ඔක්කොම අතහලයි. ඒ ඔක්කොම පිළිකුල් කටයුතුයි. අය මොනවද මේකේ ලකුණු කරලා තියාගන්න. මොකටද මේකේ සංඥාවක් ගන්නෙ? නමුත් අපි ඉස්තරගෙන ආපු දෑවැද්ද හැටියට අපි අනිවාර්යව මේකේ සංඥාවක් ඉබේ වැටෙන ගැටියක් පිළිකුල් බව හෝ අපිළිකුල් බව නොපිළිකුල් බව එතකොට භාතනාදයට පුළුවන්කම තියෙනවා පිළිකුල් බව ආවත් යථා භූත ඥාණය කල්පනා කළා ඒක යත්තා වූ නොපිළිකුල් බව බලන්න පුළුවන්. වස්තුව නොපිළිකුල් දෙයක් වුණත් ඒක යත්තා වූ පිළිකුල් බව බලන්න පුළුවන්. නැත්නම් පිළිකුල් නොපිළිකුල් දෙකම කලවම් කරලා දුන්නත් ඕනනම් පිළිකුල් බලන්න පුළුවන් ඒකේ ඕනනම් නොපිළිකුල් බලන්න. සාමාන්‍යයෙන් අර තේන Hindu උපම සූත්‍ර නැත්නම් තේන සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ ආ තේන පින්දුපපං රූපං වේදනා බුබ්බුලූපම මරිච්චක උපමා සංඥා. සංඥාව මරිච්චක්. මිරිඟුවක් විදියට. මිරිඟුව පහළ වෙන හොඳටම ග්‍රීෂ්ම ඍතුවේ මත්දා. නමුත් ඒක දැකිනකොට නොදන්න කෙනාට පේන්නේ වතුර වගේ. මේ ග්‍රීෂ්මයට අවශ්‍ය කරන ඉතාමත්ම අවශ්‍ය දේ. ඒ නිසා මේ පුද්ගලයා ඒ වතුර සංඥාවෙන් ඒකට වේගෙන් දුවනවා කාෂ්ඨ කව්වේ. එතකොට එන්ටෙන් ටෙන් ටෙන්ට දාඩිය දාලා මරණය ඉක්මන් වෙනවා. අර පැවෙන පැවෙන ගැට බැරි වෙනවා. නමුත් යම් කිසි කෙනෙක් මේක දන්නවනම් මෙතන පේන තියෙන මේ සංඥාවක් ඇහැ මේ පටලවල හඳුනා ගැනීමක් මෙතන තියෙන්නේ. නමුත් මේ ත්‍රිස්මේත්වයේ වතුරක් ඇඩයක් දකින්න තියෙනවත් හොඳයි කියලා ඕනනම් ඒක පිළිබඳව සුබ සංඥාවක් මතු කරගෙන දන්න කෙනෙකුට නම් හේවනකට වෙලා ඒකේ වතුරේ ස්වභාවය පෙන්වන හැටි රසෙන් ඉඳලා සැපයක් ලබන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔය අනිවාර්ය මේ වතුර ලබා ගන්නකොට හඹා යන ගතියක් ඒකේ තිබිය යුතුමත් නැහැ. ඒ මොකද ਉਹ දන්නා මේක මායාවක් බව. පිළිගුවක් බව. ඒ නිසා ඒක සුභ සංඥාව නම් ගන්න පුළුවන්. අසුභ සංඥාව ගන්න පුළුවන්. අනේ නොදන්න සත්තු නොදන්න මේ ඇත්තෝ කොච්චරක්නම් මේක වතුර කියලා කරලා කියලා දුවලා මත් දහනේ Taman වේදකටපත් වෙලා අකාලේ මැරලා යනවාද කියන එක තියෙන භයානකම අසුභ පැත්ත බලන්න පුළුවන්. සුභ පැත්තට අසුභ පැත්ත ඕන දෙයක් ගන්න පුළුවන් මේ සංඥාව වශයෙන්. ඒ මොකද යන්ත්‍රේ දාන්න සමීකරණේ දාන්න. මම නැවතත් මතක් කරනවා මේ සමීකරණේ පාඩම් කිරීම යෙලූම ලෝක විශ්යන් වලට විරුද්ධව යන. විරුද්ධව යන්නාසේ වැටහෙන. ඒ සංගෝධනේ নানা ප්‍රකාර හේතු කාරණා දක්වමින් මේ ගැටේ වදින හැටි පිළිබඳව ඉගෙන ගැනීම ගැඹුරුයි කියලා හෝ මෛත්‍රී බුදු ජාන් වහන්සේ දක්නකම් හෝ මම බුදු වෙන්නම් කියලා හෝ ප්‍රමාදයට වත්. මේක පිළිබඳව වැඩිපුර කතා කරන්න ගියොත් වැඩි දෙනෙකුට නින්දට බර වෙනවා කියන නිසා මම කැමැති මේකෙන් ගැලවෙන හැටි කියන්නේ. ඒකටයි අපි රැස් වෙලා තියෙන්නේ. ඒකටයි අපි එකතු වෙලා තියෙන්නේ. ඒ නිසා මේ මේ සංඥාවෙන් සංඥාව නැත්නම් සංඥා ස්කන්ධයක් අපින් මේ වෙන්නවනේ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කිව්වම බරපතල රොත්තක්, බරපතල කන්දක්, බරපතල ගොඩක් ස්කන්ධයක් බාටපත් වෙනවා. මෙන්න මේ සංඥා නිරෝධය කොහොමද සිදු කරගන්නේ කියන්නේ අර අපි කලින් කියාපු ඒක ඇති වෙන හැටි එතන ගැටේවත් නැති තම වැදගත් ඊගාවට අපිට අවශ්‍ය වෙන්නේ ඒ ගැටේ පිළිබඳව දැනීම තුලින් මේ සංඥාවෙන් අපි ගැලවෙන්නේ කොහොමද ගැලවෙන එක අපිට පුළුවන්ද අපිට කැපද මුල් කාරණා පිළිබඳව නැත්නම් ඒ සංඥා පිළිබඳව වටහා ගැනීමේ අඩුපාඩුකම් තියෙන ඇත්තු බොහෝ විට ඒ වටා ගැනීම නිසාම නෑ අපිට මේක බෑ. අපිට ත්‍රි හේතුක ප්‍රතිසන්දිය නෑ. නැත්තම් මේ කාලේ නිවන් දකින්න බෑ. ආදි වශයෙන් ඉබේම මුලින්ම gadulaක් තියාගන්න හරස් කරගන්න. ඒකත් මේ විශේෂ පිළිබඳ ඇති සංඥා විපල්ලාසය. ඒත් එහෙම දෙයක් එහෙම ධර්මයේ පිළුම වෙන ගතියක් ධර්මයේ පසුබාහන ගතියක් පහපව වෙනකොට නිකන් කොහොකෝ වෙන ගතියක් සරුවත් දේශනාවේ නැහැ. සර්වඥ දේශනාවේ සඳහන් කරන්න ඉගෙන ගන්නවා නම් උනන්දු වෙනවා නම් පාඩම් කර ගන්නවා නම් පාඩම් කරගත යුත්තේ මේ පාඩමයි. ඒ කොහොමද? සෑම වෙලාවෙම සංඥාව ඇති කරලා විපල්ලාස කරන්න පුළුවන් නම් ඒක අවබෝධ කිරීමෙන්ම ඒ සංඥාවෙන් ඒ කොට වෙන්න පුළුවන්. ඒ විපල්ලාසේ මඟ හරින්න පුළුවන්. ඒ නිසා හැකි සංඥාවක් ඇති කරගත යුතුයි. නමුත් මේ ඇති කරගත යුතු මතිමතාන්තර මට්ටමේ ශ්‍රද්ධා මට්ටමින් ඇති කරගත යුතුයි කියන මේ සංඥාව ඇත්තටම යෝග ජීවිතය අපිට අත්දකින්න පුළුවන්. මේකට සමත යෝගාවචරය සම්බන්ධ කරගන්න බැරි නෑ. පැහැදිලිවම සම්බන්ධ කරගන්න පුළුවන්. නමුත් ඊටානත්ම විචිත්‍ර අත්දැකීම් ලැබෙන්නේ විපස්සනා යෝගාවචරය. කොහොම නමුත් දෙදෙනාගේම ප්‍රවිෂ්ඨය බොහෝ විට සමානයි. එයි එහෙම කියන්නේ අපි අරගත්තොත් සමත විපස්සනා දෙකටම පොදු ආනාපාන නිමිත්ත වගේ එකක්. ඒතර කාටත් මේ පොදු බවටපත් වෙන නිසා මේ ආනාපානියේ ප්‍රතිපත්තාන සූත්‍රයේ මුලින් සඳහන් කරන කායනපසනා කොටසේ විග්‍රහ වෙලා තියෙන විදිහට කුජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨවෙත්වා. ඉදුව තියාගෙන ඉදිරියේ සතිය නැත්නම් සතියට එළඹිලා මේ ආනාපානීය දිහා බලනකොට පැහැදිලිවම ඒ යෝගාවචරයට මෙන්න ආස්වාස වාරය මෙන්න ප්‍රස්වාස වාරය කිය සතෝව අස්ස සති සතෝව පස්ස සති. ඒක හරියට ආරම්භයේදී එකිනෙකට පරස්පර විරෝධී කළු සුදු වෙනසක් ඇතිව පෙන්වනවා. ඒ මොකද ඒ යෝගාවචර ගිහිපත් පවතින වෙලාවේ සාමාන්‍ය தත්ත්වේ කයෙත් කියන ඊට කලින් සක්මන් කරලා හෝ ක්‍රියාකාරී தත්ත්වය දැන් වාඩි වෙච්ච ගමන් අර ආස්වාද ප්‍රසවාස දෙක හොඳට පැහැදිලිවම කළු සුදු වාර දෙකක් වශයෙන් පේනවා. ඉතින් ඒක යෝගාවචරයෝන්ට උනන්දු කරනවා මේ දෙක අතර ඇති වෙනස හැකිතා මේ මුල් අවස්ථාවේදීම දැකගන්න. ඒක මොකද මේ සංඥා පිළිබඳ පාඩම උගන්වන්නේ. මේ විදිහට සතියෙන් ආස්වාද කරනකොට සතියෙන් ප්‍රසවාස කරනකොට ඒ යෝගාවචරය දැක ගන්නව නම් දැන ගන්නව නම් මම ආස්වාද කරනකොටත් මෙන්න මෙතනයි හැපීම සිදු වෙන්නේ. ප්‍රශ්වාස කරනකොට මෙතන හැපීම සිදු වෙන්නේ පුළුවන් නම් නැත්තම් හොඳ නම් දෙකම එක තැන සිදු වෙනවා නම් බොහොම හොඳයි. මුත් එක තැන අත්දැක්කට එක තැන වේදනාව වින්දට ආස්වාස අත්දැකීම ප්‍රශ්වාස අත්දැකීමෙන් වෙනස්. සමහරව දකින්නවා ආස්වාසය දීර්ඝව සිද්ධ වෙනවා ප්‍රශ්වාසය රහස්ව සිද්ධ වෙනවා. එතකොට වෙන විදිහකට දකින්න පුළුවන්. ඕනනම් ආස්වාදයේ බොහෝම කෙටියෙන් ප්‍රසවාදයේ බොහෝම හිමීටම සිදුවෙන හැටි. මේක පිළිබඳව ලොකු විස්තර තියෙනවා. ඒ ඒ මානසික தত্ত্ব ආවේග විස්තර කරනකොට ඒකනාගේ සෞඛ්‍ය தত্ত্ব මානසික සෞඛ්‍ය தত্ত্বය හැටියට ආස්වාද ප්‍රසවාදයේ ලොකු පාඩමක් තියෙනවා. ඒක නෙමෙයි මෙතන මේ සරුවත්න දේශනාවේ අදහස් වෙන්නේ. මේ විදිහට ආස්වාදයේ කෙටි දිග බව ප්‍රසවාදයේ කෙටි දිග බව ඒකින් එකකට වෙනස් වෙනවා. ඒ වගේම ආස්වාද හුලං කරන කල්ලා බොහෝ විට සීතලයි ප්‍රස්වාස උරන් රැල්ල අර ඇඟේ උණුසුමත් එක්ක පිට වෙන්නේ. තමයි ආස්වාද උෂ්ම රැල්ල බොම් කී කාරේ පිට වෙන ප්‍රස්වාස උෂ්ම රැල්ල හිතුවක්කාරයි. මෙන්න මේ විදිහේ මොකක් හෝ වෙනසක් අඳුන්වා දීම සංඥා ගැනීම ඉතාමත්ම දක්ෂ යෝගාවචරයාගේ පුහුණු යෝගාවචරයාගේ දක්ෂකමක්. ඒක අත්‍යවශ්‍යයි. මොකද ඉස්සරහට යන ගමනට අවශ්‍යයි ඒක හරියට කැලෙන් කපාගෙන ආපු දීකොටයක් ඉරුම් පටලේ උඩ තියලා ඒක බොරතංගා ගන්නවා. මේ කළු පාට නූල් ඇඳ ගන්න. නූල් ඇඳ ගත්තාම උඩ ඉන්න මනුස්සයරත් අතේ ඉන්න මනුස්සයරත් කියත යන්න ඕන ඉර පේනවා. සංඥා නිසා වඩුවා වුණත් ලෑලි කපලා ගත්තට පස්සේ ඒකේ වැඩ කරන්න ඉස්සලා ඔක්කොම ලෑලි ටික ඇඳ ගන්න. ආනේ ඇඳ ගැනීමලට පස්සේ අර ලේසෙ කරන්නේ ප්‍රධාන වඩුවමයි. ආනේ ඇඳගත්තා වගේ තමයි හරියට මෙන්න ආස්වාද අවස්ථාව වෙන ප්‍රසආද අවස්ථාව කියලා දැනගත්තාම උන්ට සංඥා වශයෙන් හොඳ පැහැදිලි වෙනසක් තියෙන ආස්වාදයේ සහ ප්‍රසවාසයේ අතර. ඊ ගාවට තමයි මේ යෝගාවචරය දිගට ආනාපානි කරගෙන යනකොට අර දීර්ඝව පෙනිච්ච ආස්වාදයේ භාවනාව හොඳට යනවන එන්නේ එන්නේ ක්‍රමෙන් කෙටි වෙන්න පටන් ගන්නවා. ප්‍රසවාසයත් කෙටි වෙන්න පටන් ගන්නවා. මේ දෙක විවිධ ක්‍රම වලින් එන්නේ එන්නේ තැම්පත් වෙනවා. වරින් වර ඉඳපු ගමන් දීර්ඝ උස්ම රැල්ලක් වැඩෙනවා. මේ විදිහට යනකොට යන්න යන්න කෙටි වෙන්න කෙටි වෙන්න අර කලින් තිබුණු ආස්වාදයේ සහ ප්‍රස්වාසයේ තිබුණු ලොකු ලොකු වෙනස්කම් එන්ට එන්ට එන්ට සම තත්ත්වයටපත් වෙනවා. මොකද දෙගොල්ලම කෙටි භාවයටපත් වෙනවා. ඊට පස්සේ යෝගාවචරයට මේ කෙටි දිග බව බලාගත්තට පස්සේ එන්ට එන්ට එන්ට ඒකේ තියෙන විචිත්‍ර භාව, ඒකේ තියෙන සිද්ධි බහුල භාව අඩු වෙනවා. ඊට පස්සේ මතක් කරනවා තව මතු කර කර බලන්න නම් ආස්වාදයේ මුල, මැද, අග වශයෙන් ප්‍රස්වාසයේ මුල, මැද, අග වශයෙන් සම්බකාය පට්ටං වේදි මුළු ආස්වාද කය මුළුල්ලම බලන්න. ප්‍රස්වාස කය මුළුල්ලම බලන්න කියලා සම්පූර්ණ ලොකු අවධානයක යොමු කරනවා. මොකද එහෙම නැත්නම් දැන් බලන්න දෙයක් නැති තරම්. මෙන්න මේ මට්ටම පැන්නට පස්සේ අර මුලින්ම තිබුණු ආස්වාදයේ සහ ප්‍රස්වාදයේ විශේෂ ලක්ෂණ සියල්ලම හොදාගෙන යන්න පටන් ගන්නවා. වෙනස්කම් සංඥා අඩු වෙන්න පටන් ආනේ අඩු වෙන්න පටන් අර ගන්නකොට සෑම යෝගාවචරයකම 99.999 ප්‍රමාණීය යෝගාවචරයෝම එතනදී කල්පනාට වැටෙනවා නැත්නම් වැරදි මාර්ගය තෝරනවා. එක්ක ආයෙත් හයියෙන් හුස්ම ගන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් හිතනවා දැන් මගේ සතියේ අඩුපාඩුකමක්. මගේ සමාධිය කැඩිලා. එහෙම නැත්නම් හිතනවා මට දැන් අරමුණ නැතුව ගිහිලා. ඉතින් එතකොට ඇස් දෙක අරලා හෝ බලන. හයියෙන් හුස්ම අරගෙන හෝ බලනවා. ඒ මොකද මේ තියෙන தત્ත්වයේ බලාපොරොත්තු වෙච්ච එකක් නෙවෙයි. ආසද ප්‍රසආස රූපය විසඤ්ඤ වේය. සංඥාවක් ගන්න බැරි පැත්තටපත් වෙලා ඉතින් එක්ක යෝගාචරය දෙනවා මට නිින්ද ගිහිල්ලා එහෙම නැත්නම් මට ක්ලාන්ත වෙලා එහෙම නැත්නම් මේක නොවිය යුත්තක්, එහෙම නැත්නම් සති සමාධි අඩුපාඩුවක්, එහෙම නැත්නම් මේක ආයෙත් ගන්න ඕනේ. එහෙම නැත්නම් මේ වෙලාවේ බුද්ධ අනුසුතිය හිත මාරු කරනවා. මොකද ඒක ගොරෝසුයි. අහන්නේ විදිහට මේ සංඥා ගැනීමේ දුර්වල භාවයකටපත් වෙනවා. එකම අරමුණ බොහෝ වේලා දිගින් දිගට බලනකොට අර කලින් තිබුණු ආස්වාද සංඥාව සහ ප්‍රසආස සංඥාව දෙකම මධ්‍යස්ථ භාවයට එනකොට ඒක සමාන වෙනවා සංඥාවක් නැති වෙච්ච තත්යකට වань. ආනී විදිහට යනකොට රූප ධර්ම ආස්වාද ප්‍රසාද රූප ධර්ම නැති වුණා වාගේ යෝගාවචර කල්පනය. මෙන්න මෙතන තමයි ඒ සංඥාවල් අඩු වෙනකොට සංඥාවල් Nirodhe කරා යාගෙන එනකොට නැත්නම් සමත භාවනා හරියාගෙන එනකොට යෝගාවචරය කලබල වෙන හැටි. මෙතන බොහොම අර පටන් අර ගන්නකොට ආස්වාද ප්‍රසවාසයේ වෙන් කර ගන්න පුළුවන් තිබුණ තත්ත්වයට වැඩිය දියුණු භාවයෙන් සතියෙන් සමාධියෙන් දියුණුයි. ඇත්ත වශයෙන් කියන්නේ. නමුත් යෝගාවචරයට තියෙන්නේ අර්ථ වැඩි කලබල තත්ත්වයක්, කලකොල තත්ත්වයක් මේ මොකද උනේ කියලා මේ අනිශ්චිත භාවයකටපත් වෙනවා. මෙතෙන්දී අනිවාර්යයෙන්ම යෝගාවචරයට ගුරු උපදේශය අවශ්‍යයි. මේ කියන නිර්වාණ වෙනකොට හඳුනා ගන්න බැරි තරමට ආස්වාද ප්‍රසආද දෙක සම වාගේ පේන්න පටන් ගන්නකොට යෝගාවචරයට පුළුවන්කමක් තියෙනවා නම් සහතිකයක් දෙන්න මම මෙතෙන් දැනකම් අඛණ්ඩ සතියක් තිබුණා මෙතෙන් දැනකම් උදතෝම ආස්වාද ප්‍රසවාස අත ගාගෙන ආවා මට මෙතෙන් දැනකම් දිගටම සමාධිය වැඩුණා කයි දැන් මගේ එච්චර කලකොලයක් නැහැ හිතේ කලකොල භාවයක් නැහැ කියන එක එහෙමනම් යෝගාවචරයට පිළියම් කරන්න සම්මුතියෙන් ගත්තේ අනිවාර්යයෙන්ම භාවනාවේ එක ගොනුවක්. එක එකතුවක්. අන්න ඒක අගය කරන්න ඉගෙන ගන්න. අර ලෝක විශ්යන් මෙතෙන්දි හරස් වෙන්නේ කොහොමද? මේක වෙනකොට එක්කෝ හිතනවා සතිය කැඩලා සමාධිය කැඩලා නැත්නම් සංඥාව නැති වෙලා ආනාපානිය නැති වෙලා එක්කෝ මට නිින්ද ගිහිල්ලා එක්කෝ මම මැරිලාද එක්කෝ මට සී නැති වෙලා ආදි වශයෙන් පුදුම බයකටපත් වෙන්නේ අපිට මෙතෙක් කල් උගන්වපු ධර්ම වල හැටියට බලනකොට මේක අත්විඳලා හුරු නැති දෙයක්. නමුත් භාවනාවේ මේක දියුණු අවස්ථාවක්, ලැබිය යුතු අවස්ථාවක් කියලා තේරුම් ගත්තා නම් ඒ යෝගාවචර වෙනදට වඩා සැලකිලිමත් වෙනවා. විශේෂ සතියකට යන්න ලෑස්ති වෙනවා. විශේෂ සමාධියකට යන්න ලෑස්ති වෙනවා. ලෑස්ති වීම කියලා කියන්නේ ප්‍රයත්න නතර කරනවා. ප්‍රයත්නෙන් තමයි මෙතෙන්ට ආවේ. ප්‍රයත්නේ සාර්ථක වෙච්ච නිසා තමයි අපිට මේ ආනාපානෙ කීකරු කරගන්න පුළුවන් උනේ ඊට පස්සේ හයියෙන් හුස්ම ගැනීම හෝ හයියෙන් කල්පනා කිරීම හෝ තමන්ට වැරදිලා දෝ කියලා කලකොල වෙන එක තමයි මායාවේ පාෂය මායාවේ තියෙන දඬුවම ඒ වෙනුවට උපදේශය වෙන්නේ මේකට සූදානමින් පහුවෙන්න යන්න එහෙම වෙනවා එහෙම වෙනකොට මේ සංඥාවේ නිරෝධය පැත්තට සංඥාවේ දුරු වීම පැත්තට යෝගාචර සෑහෙන ගමනක් ගිහිල්ලා තියෙන්නේ. අගේ කිරීම දන්නේ නැත්නම් මේක වටිනා දෙයක් බව දන්නේ නැත්නම් ඒ යෝගාචරයෙන් බොහෝ කල් මහන්සි වෙන්න වෙනවා. මේ සංඥාව පිළිබඳව ඉගෙන ගන්න. මේ අර කලහ විවාද සූත්‍රයේදී බොහොම දීර්ඝ මේ ධර්ම සාකච්ඡාවක් ප්‍රශ්නෝත්තර සාකච්ඡාවකට කිට්ටු කරලා ඒ අහන පුද්ගලයාත් ඉතාමත්ම භාවනාවෙන් දැහැන දුරදිග කිය කෙනෙක් නමුත් සම්පූර්ණ පත්පත් වෙලා නැහැ. ඒ පුද්ගලයා අහනවා කතං විභෝතස්ස කතං සමේතස්ස විභෝති රූපක්. මේ ආනාපාන රූපේ හෝ ඉන්දීම හැකිලිම රූපය විභෝත භාවයටපත් වෙන්න මොකද්ද ක්‍රියාමාර්ගය? ඒ කියන්නේ රූපය ඉක්මවන්න. මොන විදියට පිළිපැදිය යුතුද? මොන විදියෙන් පිළිපැද්දොත් අපිට මේ රූපය ඉක්මවන්න පුළුවන්. විභෝත් කතං සමීකස්ස විභෝති රූපං සුඛං දුකං නාපි කතං විභෝති. ඒ වගේම මේ රූපයේ මතින් පහළ වෙන්නා වූ සැප දුක් දෙක කොයි ආකාරයකින් අපිට ඉක්මවන්න පුළුවන්. ඒක උපේක්ෂාවට සිද්ධ කරගන්න පුළුවන්. ඒ කරන ක්‍රමය සර්වඥාන්තික අහනවා අනේ ස්වාමීන් වහන්සේ මට මේක දේශනා කරන්න මම මේ දේශනා කරන ස්වරූපේ අහලා දැනගත්තොත් හොඳයි කියලා මට හැඟීමක් පහළ වුණයි කියලා කොහොම ගැඹුරු ප්‍රශ්නයක් අහන්නේ මේ රූප. අපි මෙතන කියන ආනාපාන ගැන කියනකොට වායෝ පොත්හබ්බ රූපේ කියන. මේ පොත්හබ්බ රූපේ තමයි ආස්වාද සංඥාව සහ ප්‍රස්වාද සංඥාව කියලා ලෝකයේ සංඥා දෙකක් කරන්නේ. මේ සංඥාවල් දෙක මේ වගේ දුර වීගෙන යනකොට ඒ රූපයාගේ යම් විදියක අපිට කරදර කරන්න පුළුවන් ගතියක් අපිට වද දෙන්න පුළුවන් ගැතිය දුර වෙන්න පටන් ගන්නවා. ඒ බව දන්නේ නැති එක ශික්ෂණයක් බව දන්නේ නැති එක වස්නාගයක් බව දන්නේ නැති කෙනෙක් නම් මේ දුර්වල වීම නිසාම කලබල වෙනවා. එහෙම කලබල වෙනවට වෙනස් අමතර ප්‍රශ්නයක් තමයි මේ පුද්ගලයා යන්නේ එහෙම රූපය විභූත කරගන්නේ කොහොමද? රූපයෙන් ඇතිවෙනා වූ සුඛ දුක්ඛ දෙක විභූත කරගන්නේ කොහොමද? සාමාන්‍ය පුතක් යන ලෝකේ කවදාකවත් හම්බෙන ප්‍රශ්නෙත් නෙවෙයි ආර්ය ලෝකේ කවදාකවත් හම්බෙන ප්‍රශ්නෙකුත් නෙවෙයි. මේ කියන්නේ පුහුණු කරන්නා තුළ භාවනා කරන්නාට මත වෙන ප්‍රශ්නයක්. ඒක මේ රූප රූප ධර්ම සැප දුක් නිතරම අපිව පෙළ. මේවා අයින් කරලත් දැන් ඒක අපිට කරන්න වෙනවා ඉක්මවන්න. විනිවිදින. ඒ විනිවිදින කොහොමද කියලා සර්වඥාති අහන සර්වඥාති දෙනවා නසඤ්ඤ සංඤී නෝපි විසඤ්ඤී න විසඤ්ඤ සංඤී නෝප විසඤ්ඤී න විභෝත සංඤී ඒවං සමේතස්ස විභෝති රූපං සංඥානි දානානි පపంచ සංඛා ඉන්න මේ කාර්යයට යන්න නම් න නසඤ්ඤ සංඤී සංඥාවක් නැතිම තත්ත්වයට ගිහිල්ලා අපි කියන්නේ ඩිබේට් එකක් කියලා ඕ ඉන්ජෙක්ෂන් එකක් අහලා ඒ පුද්ගලයා විසඤ්ඤ භාවයට මේ සංඥාව නැත්තත් එක තේමස් ගන්න. මේවා සංඥානා සංඥායතන ආකින් සංඥායතන වගේ කියලා කවදාකවත් මේකත් ගන්නෑ. ඒ නිසා න සංඤ්ඤ සංඤ්ඤේ. න විසඤ්ඤ සංඤ්ඤේ. ඒ පුද්ගලයා විසඤ්ඤ වෙලා සිහිනත් වෙලත් මේ වැඩේ කරන්න බෑ. නෝකී අසඤ්ඤේ. පස්සේ ආදාන කියනවනේ මේ අසඤ්ඤ සත්‍යයක් කියලා එක අමුතු බහුවීද. මේ අසඤ්ඤ සත්‍යයේ ඉඳලත් බෑ මේ වැඩේ කරන්න. න විභූත සංඤ්ඤේ. සංඥාව එක්ක බලක් බෑ. ඒ කියන්නේ ආපවනාට කියනවනේ සංඥා සංඥේ සාමාන්‍ය ලෝකයා පවත්වන සාමාන්‍ය සංඥා වෙනුත් බැහැ. අපේ ලෝකේ හැම දෙයක්ම දකින්නක මොකක් හරි ලකුණු අරගැනීමෙන් ගන්න සංඥා සංඥාවක් තියෙනවා. ඒකෙමුත් මේක කරන්නේ. නෝ විසඤ්ඤ සංඥේ. සංඥාව විසඤ්ඤ වෙච්ච වෙලාවටත් බැහැ. ලෝකي අසඤ්ඤේ. අසඤ්ඤ සත්‍යක හෝ සංඥා විරෝධ, නිරෝධ, සමාපatti කියන ආයන අදල සමාදේනවත් වෙන්නේ හෝ මේ වැඩේ කරන්නත් බැහැ. මේ විභූත සංඥාවේ ඉක්මවලක් නැහැ. සංඥාව තියෙන්නත් ඕන මොකද්ද ಜಾති සංඥාවක් තියෙනවා. ආන්නේ සංඥාව ආපුවාම ඒක කියලා ක්ලාන්ත වෙලක් නෙවෙයි. නිරෝධ සමාපත්තියේ සාමාන්‍ය ලෝකයේ සංඥාවේ කෙරේ. ආන්නේ ඉරණි සංඥා දාපුවාම ඒවන් සමේකස්ස විභූතිකයි ඒක රූපේ නිකන් බොල්. ඒකවල රූපේ නිකන් විනිවිදින්න පුළුවන්. ඒකවල රූපේ නිකන් දෙයල් පහලටපත් වෙනවා. සංඥානිදානානි ප්‍රපංචඥ මෙන්න මේ தත්තරපත් නොවුනොත් හැම වෙලාවෙම අපි දකින දේවල් පිළිබඳ කතා බහුල භාවයකට හරියට දැක්කේ නැති ආනාපානේ මම අර දීපු නිදර්ශනය මේකයි සම්බන්ධ කරන්නේ මේන්න මේ විදිහට ආස්වාස අවස්ථාවේ සහ ප්‍රස්වාස අවස්ථාවේදී සංඥා කොටස් ක්‍රමයෙන් ගෙවිගෙන යනකොට නැත්නම් ප්‍රඥාති කොටස් හැලෙනකොට ඒ පුද්ගල තේරුම් අර ගන්නවා හොඳට කල්පනා කරොත් මම භාවනා පිළිබඳව ඒ වෙලාවේදී අපි විසන්නේ නෙවෙයි. කියන දලා නිවිලා තියෙන්නේ. ඉන්න විදෝත සංඥා සම්පූර්ණයෙන්ම අපි අතහැරලා ගිහිල්ලා තියෙනවා. නැසන්නේ සංඥා. අපි පටන් ගන්නකොට තුන ආස්වාද ප්‍රසවාසය අඳුරගන්න සාමාන්‍ය ලෞකික සංඥාවක් නේ. මේක මොකක්ද හරියවක් තියෙනවා. මේ සංඥාවේදී අර හැදිදුන මොකක් කල්පයක් ආස්වාද ප්‍රසවාස දෙක ආම කපලක් වෙන්නේ. ආන්නේ වෙලා වෙනකොට ඒ වායෝ පොත්හබ්බ ධාතුව අපි වශයෙන්පත් කරන්නේ. ඒ මගින් අපි වසංගයට ගන්නත්. අපිට එතකොට වායෝ පොත්හබ්බ ධාතුව ඇති හැටියෙන් දැන ගන්න පුළුවන්. ඒක පිළිබඳව සාකච්ඡා ගැනීම අවශ්‍ය නැහැ ගන්නත් බෑ. මේ නිම තත්ත්වයක් තියෙන තැන අරමුණට ආන්නේ தত্ত্বය සාමාන්‍ය සංඥා සංඥාදදී බොහෝම වැදගත් අත්දැකීමක්. මේක බොහෝම උපේක්ෂාට දෙකයි. මේකදී සැප දුක් දෙක එකක්වත් නැහැ. නොදැනුවත්කම නිසා තමයි අපි මේක දුකක් වඩපත් කරගෙන සතිය ගන්නවා දෝ සමාධිය ගන්නවා දෝ උස්ම නතර වෙලා දෝ ආදි වශයෙන් ඉතල මේ කුලප් වෙන්නේ අර ගినాපු පරණ ක්‍රමයේ අපිට මොකද වෙලා තියෙන්නේ කියලා ප්‍රශ්නයක්. සමාධි හිතුණා මෙතෙන්දී රූපේ සම්පූර්ණම නැති වුණා කියලා එක්කනක් නම් සෝවාන් වරහත් වුණා කියලා ඒකත් ලැබිල්ල කරත් යනවා අපි ධාවන කාලේ. ඒක මම මේ කිව්වත් ඉච්චිතම බරපතල තත්ත්වයක් නේ උගලට ඒකට අත්දැක ගන්න පුළුවන් තත්ත්වයක්. අන්න එතනදී මේ ආගන්නාසීට සම්බන්ධ කරලා තියෙන කාතාව අපි පූර්ණව අත්දකින්නවා කියන්න බෑ. නමුත් එවැනි අත්දැකීමකට අපිට භාවනාති යන්න පුළුවන් බවට ඉඩක් තියෙනවා කියන එකයි මම මතක කරන්නේ. ඒ වගේම තමයි පින්දීන හැකීම කරනකොට බලන්න බලන්න ඕනේ පින්දීන හැකීමට ලොකු පැහැදිලි වෙනසක් වෙනවා. ඒ නිසා මතක් කරන ඕනේ පුළුවන් තරම් විස්තර සහිතව සවිස්තරව දෙක අතර සංසන්දනාත්මකව පින්දීන හැකීම වෙන් කළා සතහන් වශයෙන් ආකාරවලින් ඇති තාක් ලඟ වෙලා බලන්න. බලන්න බලන්න බලන්න මේකද මේ දෙක අතර උපදීන සම්බන්ධතාවය වෙනකොට උපදීන උත්සන්න භාවය වෙනකොට මේ දෙක අතර හිත දාවදිනවා වගේ ආයෙ ඉන්දිය හැකිලීමක් වෙන් කළ හඳුනාගන්න බැරි තත්ත්වයකට. ඊට පස්සේ ඊට පස්සේ ඉන්දිය හැකිලීම කියලා මෙනෙහි කරන එකත් සාධාරණ නෑ. මෙනෙහි කරන තරමක් ඉන්දිය හැකිලීම දෙක අතර වෙනස දැක ගන්න බැරි වෙනවා. ඒකෝට මතක් වෙනවා දැනීම වශයෙන් මෙනෙහි කරන්නේ කියලා එතන අසංය තත්ත්වයක් නෙවෙයි. විසංය තත්ත්වකුත් නෙවෙයි. සාමාන්‍ය සංඥා තත්ත්වකුත් නෙවෙයි. මොකද්දෝ 아무ත තත්ත්වයක්. ආ ලෝකිනකොට තමයි සමාරුනේ සහලවන්නේ. කලබල වෙලා ඇස් දෙක අරලා බලන්න. ඒ මොකද මේ සංඥාවේ මෙතෙක් කල කරපු නැලවිලි කවි අනුව ඒ නිින්නේ ඒ සිහිනෙම ගත කරලා පුරුදු ඒක වෙනස් වූ වෙනස් විවරණ ක්‍රමයකට හිත වැටෙනකොට අපි හිතියොත් කාමභෝගී පුද්ගලයන් අතර ඒ පුද්ගලයා ඇත්තම අපිට කියාවි අපි මොනිනාට ඒ විතරක් නෙවෙයි භාවනා මධ්‍යස්ථානලක් ඉන්නවා අන්න එහෙම මොලේ නරක වෙච්චාට. ඒ අත්ෝගාවට යන්නේ ඒ වගේම මොලේ නරක වෙච්චාට තමයි ඒකයි කියන්නේ මේ විස්තු විහාරකෝත් කියන කතා කරන්නේ. කමතාන් සුද්ධ කරනකොට කමතාන් සුද්ධ කරන්න ඕනේ තමන්ට වැඩි භාවනා කරපු කෙනෙක්. ඒත් ඔක්කොම ලක් එක්කනේ. මේ වෙලාවේදී කොහොමද පටන් ගන්න වෙලාවෙදිමට ඉඳිනකම කොහොමද මේ ඉදිරියේ කොහොමද හැකියාව මේකට කොහොමද හැකියාව වැටුනේ බලහන් ඉන්නකොට මොකද පිළිවෙල හැකියාවට උනේ කියන එක අතර ඉඳ නොතබා විස්තෝරු විස්තර කරන්න පුළුවන්. මත අඛණ්ඩ සතිය යුක්තව අඛණ්ඩ සමාධිය යුක්තව ඒක විනාඩි 5ක් හෝ උත්සාහ කළොත් ඇත්තට සමතාව සුද්ධ කරන්න ඕනමක්. මේ විස්තරේ කියන්න පුළුවන් පමණින්ම ලොකු උනන්දුවක් ලොකු එලගැස්මක් ලොකු මේ මධ්‍ය ප්‍රතිපදාවට වැටීමක් සිදුවේ. මොකද මුලින් හොඳට සතහන ආකාර වශයෙන් කර්මස්ථානේ දැක්කම දිගින් දිගට මෙහෙ කළා නම් නොබෝ වේලාවකින් ඒ අරමුණේ තිබුණා වූ ඒ සතහන් ආකාර හැලිලා ඉන්දින හැකින් දෙක අතර වෙනස ඇති නැති කර්ම කියනවා. ඉත එහෙට කිච්ච සම්මිත දර්ශනයකට සිද්ධ වෙනවා. ආස්වාදකසාති සිද්ධ වෙනවා. ආන්නේ මතපදාට මේ සංඥාව පිළිබඳව මොකක්දෝ පරිවර්තනය. සංඥාවේ දෙකක් ගන්න පටන් ගන්නවා. සංඥාවේ දුර වෙන්න පටන් ගන්නවා. මේ දුර වෙන්න පටන් ගන්නකොට භාවනාවේ ඇති මෙතෙන් යන්නේ તો කවදාකවත් විපස්සනා බලපත් ලැබෙන්නේ. ඉතින් කලින් මේක දැනගෙන ඒ විතරක් මදි හොඳට පූර්වක්‍රිය කරලා කොහොමද ධාලේ බොහොම මෙනෙහි කිරීමේ වීර්යයෙන් සතිය සමාධි භාන යන්නත් උන්දියාට පස්සේ මේ සංඥාව පිළිබඳව ඇති වෙන මේ තත්වයේදී යෝගාවචරය කල්පනාගම යුක්තව සංකප්ප බවකින් යුක්තව ඒක බලන්න පුළුවන් නම් මේ ප්‍රපංච කිරීම නතර ඒවන් සමේකත් විභෝධි සංඥා සංඥාන් දානන් ප්‍රපංච කිරීම මේ කප්පේ ධන්නේ දිනාගේ කතාව කවදාකවත් නතර වෙන්නේ මොකද මේ අපි කියනවා නම් මේ අර අතුලෙන් නැති මේ ආස්වාද ප්‍රසආස දෙක ඉන්දින හැකලින් දෙක අතර වෙනස්කම් නැතුව නමුත් ඒ වැඩ පිළිවෙල හොඳට තියෙන වෙලාවේදී ඒක හොඳට පැය ගණන් නැත්නම් දකින් දකින් භාවනා කරන කරන පරියන්කේ දකින් දකින් අවස්ථාවේ බොහෝම සාතුරු ඒක බලනවනම් ඒක කියන්න දෙයක් නෑ. අසුන්ටි කියන්න බැරි කම. රූපන්ත නතර වෙන ගතිය. හිත ගොනු වෙන ගතියක්. ඒක හොඳට කියනවා කමඨාසීත කරන කෙනාට මේ කියාගෙන යන ක්‍රමයේදී මොකද වෙන්නේ කියලා. නමුත් ඒ වෙලාවේ ඉදිරියට කටයුතු කතා වෙන එනකම් මේ කප්පේ කොහොම හරි ආයෙත් අපි කරලා හෝ බලා ගන්න ඕනේ ආදි වශයෙන් මේක අවුල් ගන්න හදනවා නම් ඒක ප්‍රධාන හේතුව මේ වැඩ පිළිවෙල පිළිබඳව කලින් දැනුවත් වීමේ අනිපාදකේ මේ සංඥාව අපිට දෙන සංඥාව මෙතෙක් කල දඬගෙන මම අරගෙන ගිය සමන මේ කඩීගෙන එනකොට අපි පිළිපීඩිත වෙච්ච පිළිකලියු ආකාර නොදන්න ගැතියි මේ අපි මේ වෙලාවේදී කරකොලේ. ඉන්න සාපේ විසංඥාවක් නැත්නම් සාමාන්‍ය සංඥාවම සංඥාවන්ත නෙවෙයි නම් සංඥා සම්පූර්ණයෙන් නැතිවලාමත් නැත්නම් ආන් මේ වෙලාව පිළිබඳව අපි සාතර වෙන්න ඕනේ. ඒක හොඳටම සිත්තු කරලා හිතුවොත් අපිට කියන්න පුළුවන් ඒක මුදුන්පත් වීමත් එක්ක වස්තු නැත්නම් නාම රූප ධර්ම ඇති හැටි දැක ගැනීමටයි පෙළදෙන්නේ. අතිගතිය කියලා කියන්නේ කවදාකවත් ඒක සාධානවත් ඒක ආකාරවත් මේ ඒ වෙලාවේ මතුවෙනා වූ ස්වභාවික ලක්ෂණ. ඒ ස්වභාවික ලක්ෂණ ඉතාමත් ඉතිින් වෙනස් වෙනවා. අපිට මේක හැදගත් කියන්න බැහැ. මේ හැදී මේ ආකාරය කියන්න බැරි. නමුත් මේක දකින්න බැරි දෙයක්වත් හඳුනගන්න බැරි දෙයක්වත් විඳින්න බැරි දෙයක්වත් නෑ. ආනෙ විදිහට සංඥාව අපිට කරලා තියෙන මේ පටලැවිල්ල නිදාව දවසේ භාවනාවේදී අරමුණ සම්මුද්ධ වෙන වෙලාවේදී මේ ආකාරයෙන් මතක් ගන්න ඕනේ කියන්නේ. අපි ලොකුසාන්ති මතක් කරලා තියෙන්නේ ආනාපානි මට්ටම් තුනක් තියෙනවා. ගොරෝසු අවස්ථාව, සුකුම අවස්ථාව සහ සුකුම කර. ඉතා ගොරෝසු අවස්ථාව යන කෙනා සුකුම අවස්ථාවක් තියෙන බව දැනෙනවා. ඉතා සුකුම වේගෙන එනකොට කලබල වෙනවා. සුකුම අවස්ථාවක් පහු කරපු කෙනා සුකුමතර කියන අවස්ථාවක් තියෙන එකට ලෑස්ති වෙන අමිත ඒ ගොරෝසු අවස්ථාව නැති වෙනකොට කලබල කරන්න ආරම්භ කරනවා. ඊට ගොරෝසු අවස්ථාව සුකුම අවස්ථාව කියන දෙකවත් පහු කරගෙන යනකොට දැන් මගේ අරමුණ ඉවරයි. මම දැන් මොකද කරන්න ඕනේ? එහෙම නැත්නම් මම දැන් හත් වෙලා ආදි වගේ අර අතිශීඝ්‍ර බලවට යන්න අවශ්‍ය නැහැ මෙහෙම අවස්ථාවක් තුනක් තියෙනවා ආරම්භ. ඒකෝ තමයි අපි අරමුණ දැක්කයි කියලා කියන්න පුළුවන්. ඇත්තටම ඉතින් යනකොට ඔය කියන ඇති හැටි දැක්වීමයි. නැත්නම් විපස්සන ආරම්භය හොඳට පෙළගැස්මක් වෙගෙන ඉන්නවා. ඉතින් මේ සංඥාස්කන්ධය පිළිබඳව පැහැදිලි වෙනස කොච්චර වෙනවද කියනවා නම් යෝගාවචර සංසාරේ මුතුආකන් නොගන්න කාලේ දිනාපු අගයන් ආඩම්බරයන් ක්‍රමයෙන් ගැලවෙන්න පටන් ගන්නවා. ෘත්‍යාර්ථිකං ක්‍රමයෙන් ගැලවෙන්න පටන් ගන්න වෙන විදිහකට කියනවා නම් මතුවෙන මතුවෙන අරමුණක් පාසා අරමුණ පෞද්ගලිකකරණය කිරීමේ සැක නරක පුරුද්ද හැලෙන මේකම රූප ධර්ම නැත්නම් ආයෝපස්සනාවේ වායෝ පොත්හඹ ධාතු සම්බන්ධ කරගෙන කරන කෙනාට ඊ ගාවත දිවත වැටෙන රස පිළිබඳව සාමාන්‍ය මට්ටමකට යොදවන්න පුළුවන්. ඒකත් කියන භාවනා කරන යනකොට මුල් කාලේ දරි උනත් ඒක කාලයක් භාවනා කරන යනකොට Taman ආහාර ගන්න වෙලාවදී විශේෂයෙන්ම සැලකිලිමත් සැලකිලිමත් සාමයේ වවිදවන්ත ආහාර විවිධ දේවල් නිසා අපි කොච්චර කතා බහුල භාවයකට වැටෙනවද හිත කොච්චර ගොඩමඩ වෙනවද මේ තේරෙන සංඥාවක ප්‍රශ්නයක් මේ කතා බහුල කම නිසාම වැඩිපුර අපිට ආහාර ගන්න වෙනවා ඒ නිසා මෙච්චර අවශ්‍ය කරන්නේ නැහැ මූලික අවශ්‍යතාවයෙන් මෙච්චර නෑ. මේ වාගම තමයි ඊගාවට ගඳ තුන විදිහට. ඒවට කියනවා මුත කියලා. ඇතිම, රස බැඳීම, ගඳ බැඳීම කියන තුනට පොදුවේ කියන මුතේ කියලා මේ මුතේ මුතමත්කම් භවිෂ්‍යති කියලා කියන්නේ අමතර කතා වුණා නේද කියලා. අමතර දොඩමන් දීම ඕනේ. මෙව තමයි මේ සිය සංවාසන වල කරන්නේ. විදේ කතා කිසිම හරයක් නැහැ සාම මේක කාර්යය හරි ඔක්කොම බඩ පුරවන්නේ අර ඉන්න කට්ටියට ওই කතාව. යෝගාවචරයද මේක දුරුත්‍රාජන්ත කරනවා. වික්ෂතදී පිටා ඉන්නේ මේ මුතිය පිළිබඳව මුතිය මුතමත්කම් භවිෂති වැඩිපුර අල්ලාප සල්ලාප කතා කතාභාවුලිය දොඩබල වීම නැත්තම් ඒ බුද්ධලතුන් සුඛී සුතමත්කම් භවිෂති කියන සමාන්ත අයිත්‍ය දේවල් පිළිබඳව මම මට දැන් තේරෙගෙන එන විදිහට තමන් ඇහෙන දේවල් පිළිබඳව පුදුම විකාරයක් වෙන මනුස්සයෙක්. තමන්ට ওই දේ අහන. ඇහෙනදී ඇහෙනවා නෙවෙයි. කවුරු මොනවා කිව්වත් තමන්ට ඕන දේ තමයි තමන්ට ඇහෙන්නේ. ඊට පස්සේ සාක්ෂි දෙන්නේ දැක්කා මම ඇහුවා මෙන්න කියලා තමයි කියන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ කරපු ක්‍රමය තමයි අධිකරණයක් කරන්නේ දෙකොළ තුනකොළ එකතු කරනවා. එකතු කරපුවාම මොනම ප්‍රශ්නයක්වත් නැහැ. ඇත්තටම පටන් ගන්නකොට ප්‍රශ්නයක් නැහැ අධිකරණ ප්‍රශ්නයක් නැහැ අන්තිම ප්‍රශ්නයක් නමුත් මේ සංඥා පටලවා ගත්ත ඇත්තන් ඒ ප්‍රධානම ප්‍රයෝගයක් තියෙනවා මේ තුන තුන් පැත්තක දින තේරමක් මාර්ගිනේට ගැට ගන්න. මුතුම රසයක් තියෙනවා ඒක. ඇත්තටම හරිම රස විනෝදාංශයක්. ඇතුළේ පුද්ගලයා අයින් කරලා අර පුද්ගලයා මෙහෙම කිව්වයි කිව්වම මේ පුද්ගලයා ඒකට බටකරේට ගිනි තිබ්බා වගේ දෙන උත්සාහත් එක බලනකොට පුදුමාකාර දැනීමක් මේ ලෝකයේ ඇති වෙනවා ශ්‍රී ලංකාවේ. මේ රැස්සේ දිවස්ථානකට. ඒකයි බුදුජානනාථේ මතක් කිව්වේ සතෙක් මරනවා වගේ අකුසල කර්මයක් කරන්න පුළුවන්. මේ තුන් අතර වල එකතු කරන්නේ නැතුව කරන සාකච්ඡාව. දැන් හිතාක අපිට තියෙනවා සම්බන්ධ කරලා බලුවොත් කිසිම ප්‍රශ්නයක් නැහැ සතුටින් පටන් ගන්න සතුටින් සමාන කරන්න පුළුවන් ඕනම කලක්. මොකද ප්‍රපංචය. කතා බාහුවේ. දුඩමල වීම. මේ බුදුරජාණන් වහන්සේ කොච්චර විස්තර සහිතව දකින්න ඇද්ද කියලා හිතනවා. උන්වහන්සේ මේ මේ දැන් ඇති වෙමින් නැති වෙන සත්‍ය කොටාව. ඒ වගේම තමන්ගේ ආත්මේ පෙර සංසාර පුරා දකින්නකොට මුන්න තරම් මේ සංඥාව තුනතු වෙලා මේ මොන තරම් මේ සංඥාව ආරක්ෂා කිරීමට සංසාරය ගත කරලා තියෙනවා කියලා බලනකොට මොන සංවේගයක් මොන විදිහේ සංසාර පිළිබඳ බයක් උන්වහන්සේ දාබුදු වෙන නිසා දවස රාත්‍රිය ඇති මහන්සියෙන් ගන්න. ඒ තරම්ම මේ ශබ්ද සංඥා විශේෂ කියන පටලවිල්ල අද විශේෂිතයි මේ ධනමාත්‍ය කියන මාතෘකාව. සම්පූර්ණ ඕනම නැති දෙයක් අත්‍යචිකත්වයට මතු කරලා පෙන්වන්න පුළුවන් තරමට ධනමාත්‍යයේ විශේෂයි නමුත් මිනිස්සු මේ කටෙන් පිට වෙන වචන අහන්න තියෙන ආසාව බස් කරනවටත් වැඩිලා කියනවා. අර මේ යෝගාවචරය දායක කරලා තියෙනවා. රටනම් හරිම දුක්පත් ස්වාමීන් වහන්සේ මිනිස්සුන් කන්න බොන්නත් නැහැ ඒ වුණාට පත්‍රය බලපුවාම බඩ පෙරෙනවා. ඒක කියනවා ඒක ඔක්කොම කියන කතාවයි. බලන්න නැතුව ඉන්නත් බෑ. ඒකට මිනිස්සු අනිවාර්යව බලනවා. ඒක බලනකොට බඩ පෙරෙනවා. ඒ තරමටම මේ මුතේ මුත මට්ටමේ නැතර කරගත්ත කෙනාට මේ සුතිය පිළිබඳව විශේෂ අභ්‍යාසයක් කරන්න පුළුවන්. ඒකවල තමයි උන් දැන් මුනි වෙන්නේ. කතා කරන්න හිතෙන්නේ. මොකද කතා කෙරුවොත් පටලවා ගන්නවා. මොකද දුස්ති නෝයි බහුත්තනේ අහං නාගෝ සංගානේ ඡාපාතෝ පටිසංසල විවාහයන් සිත්තිස්සන් දුස්සීලෝයි බෞද්ධන් මේක ඉන්න හරියක් නැත්නම් බොහෝ ජනතාවක් දුස්සීල නිසා ඒත් මේ ඉන්නේ දුන්නකේ විදිහේ විදිහේ විදිහේ ඊතල විදිහට විද දරා ගන්න ඇතෙක් වගේ මම මේ අතිවාස්තු ඉඳලා කියනවා මේක යෝගාන්තය අනිවාර්යයෙන්ම දිනු කර ගන්න ඕනේ මෙතනදී කපා හැරෙන ඉතුරු කර ගන්න පුළුවන් අමතර ශක්තිය මේකයි කියලා කතාවට ඇහුම්කන් දෙනකොට කවදාක හුමුතු දෙන්න යනවා. එහෙම කියන්නේ යන සංකල්පයි හ්ම්. නැතර පඬිසාන්ති වගේ දෙයක් නෑ කියලා. මේ කියවනේ යටි. ඒකවල කියන්නේ අරයක් අනුමත කරා. මෙයක් අනුමත කරා. ඉතින් අරක දිගර වලට මතකට ගාලය. ඒ විතරක් නෙවෙයි දකුණ දේවල් වලත් කවදාකවත් අපි තෙන්නන් ගන්න දෙවිවි දකින්න. දකින්න දකින්න ඕනේ. ඒක මොකද? හැම කෙනාම දික්කේ දික්කමත් නැහැ. දැකීම හුදු දැකීමෙන් නැත කරන්න දන්නේ ඒ මත ප්‍රපංච කරනවා ඒ මත සංඥා ගන්නවා ඒ මත කලකුණු සබා ගැනීම කරනවා ඒ මත හඳුනා ගැනීම කරනවා ඒ පුද්ගලයා දකින තමන් තබාගත් සලකුණු ටිකයි පටන් ගත්ත හැඳිනීම ටිකයි මේ මොකද කරන්නේ කියන එක දන්නේ ඉතින් ඊට පස්සේ කතා කරන්නේ ඒ ටිකේ ඉගෙනමයි ඒව නිත්‍යයි සුඛයි සුබයි ඒ ටික ආයෙත් මතක කරලා කතා කරනවා නමුත් කතා කරන ගමන් අර සත්‍ය සම්පූර්ණයෙන් දැන් වෙනස් වෙනවා මොකද ඒ කලකුණු අරගත්තට දේවල් නම් සත්‍යස්සේ නම් යථාර්ථේ නම් නිත්‍ය අනිත්‍ය දුක්ඛ නැත්නම්. නමුත් අර පුද්ගලයා තාම අර ගත්ත නිත්‍ය සංඥාවේ ගත කරන එක අවුද නඩුවක් තියෙනවා. ඒත් අහගෙන ඉන්න මිනිස්සු සංඥා ගත්තේ නැති කෙනෙක් නම් මේකව වීදිකේ මුංජා ගන්න මේ ප්‍රතිවිඳා ගන්න හදන ඉලව් වාගේ විකල්පයක්. උබලයා වාහන අතර කළ දුපාන් ඉලව් හරින කෝලමක් තියෙනවා. මේක ගිහිල්ලා ඉතින් බාල පිටිපස්සෙන් අල්ලනවා. ලොකු රණ්ඩුවක්. මේ කුරුල්ලෙකුට තිබ්බහම කන්නාඩි කෑල්ල ලොකු රණ්ඩුවක්. කොච්චර හරි කෑම හොයාගෙන ආයිද අරකට කොට කොට ඉන්නේ. ආන්නේ වගේ තමයි මේ දකින්න දේවල් පිළිබඳව අපි සැලකුණු සබා ගැනීම කියන මේ පැත්ත තුනක. ඉන්ද්‍රයන් සංස්කාරවල තියෙන ප්‍රධාන ලක්ෂණ ඒ සංස්කාර වේදනාත් අතර මැද තමයි මේ සංඥාපේ අත්මක වෙන්නේ. මෙන්න මේක දැනගත්තා නම් මේක අපි දැනගන්න උත්සාහ කළා නම් අපි කවදාකවත් කාටවත් අරූප පෙන්වන්නේ කියන එකක් නෑ රූප බලල නැතේ. අපි කවදාකවත් කාටවත් කතා කළේ යමක් කියන්නේ යන එකක් නෑ අනුකින දේ අහලම නැතේ. අනේ තරමටම අපි මේ ඇති කරන පෙන්වන හදන දේවල් වලින් කියන හදන දේවල් වලින් අනුන්ට කියාපාන දේවල් වලින් පුදුමාකාර විලෝපනයක් වෙනවා දැන් හොඳක් තියෙනවා ඒ පුද්ගලයා මොන જાති පුද්ගලයෙක් කියලා පේන්නේ එයා කියන දේවල් වලින් එයා කරන දේවල් වලින් බලන්න. ඒක කවදාකවත් වහන්න බෑ. ඒක භාවනා කරපු අයට විතරක් නෙමෙයි පේන්නේ පොඩි පොඩි දරුවන්ටත් පේනවා මේ බුද්ධ ධර්මවල ව්‍යාපාර. මේ බුද්ධ ධර්ම මොනවාද? අඳුර පානවා කියන කොහොමද තේරෙන්නේ? එවැනි අත්දැකීමක් කවදාකවත් නඩුවක දිමාවක් නෑ. දිමාවෙන් කියන්නේ අපි දැනගන්න මේක අඳුරයක්. ඒ කියලා තමයි පොඩි දරුවන්ගේ දෙන්නක් මේක තියෙන්නේ. ඒ නිසා මේ සංඥාව විභෝග කරන්න දෙයක් නෑ. මේ සංඥාව ඇතිවීම රූපයන් විභෝතයට කරන්නේ. නාමය විභෝතකත්වයට කරන, පටිඝ විභෝතකත්වයට කරනෝනේ රූප සංඥා විභෝත කරන්නේ. විභෝත කරනවා නම් ලකුණු ගැනීම කරන්නේ. සංඥාට බීම කරන්න ඕනේ. ඒ කරන්න කරන්න අපි මේ සංඥාවට වැඳෙන්නේ යථාර්ථයේ චිත්තක්ෂණයෙන් වෙනකොට. ආනේ විදිහේ බඩලයි සායිත ලෝක කවි මෙච්චරයි හිතියත් ඇවිදින්න. මේ බයෙන් දැන හිතත් මේක. කවදා හරි මේක ඇත්නියදී දැකීමයි මේක දෙන විශිෂ්ටත්වය. ඒකයි සර්වඥාති භාගයෙන් ඉන්නාලා ඉන්නේ මේ පුදුමාකාර සමතුලිතතාවයක් තියෙන පෙනුමට තියෙන මේ සමතුලිතතාවය නඩත්තු කරන්ට අපි පුදුම උත්සාහයකින් මේ සංඥා රාශියක් අත්කරන කෙලෙස් රාශියක් ගොඩනගාගෙන අපේ මතමතාන්තර හදාගෙන ඒක රකින්න ජීවත් වෙනවා මිසක් ඒ ටිකයින් කෙරුවොත් ආයේ ජීවත් වෙන්න දෙයක් නෑ ආයි මේ ලෝකේ කල යුත්තක්. සාන්දෘෂ්ටික වශයෙන් කල යුත්තක් ඉතිරි වෙනවා. කල යුත්තක් ඉතිරිලා තියෙනවා නම් අනිවාර්යෙන්ම අපිට ක්‍රියාපෑ යුත්තක් තියෙනවා. මවාපෑ යුතු යුත්තක් තියෙනවා. ඒක බහුල නම් ඒ රෝගේ වැඩි කෙනාට කරන දේවල් බොහෝමයි. ඒක නැත්තම් වෙන දේ වෙන්න ඇරලා යන දේ යන්න ඇරලා ඕකෙකට බලන්න පුළුවන් ගන්න ගමක් යන ඉඳගෙන මොකදියා බලන්න. නැත්තම් තාත්ම වේගෙන් හිමින් වාහන මිනිස්යන්ගේ නීතියක් කිය සඳුරු තලාවට බලහින්න වගේ අපිට මොනවක්වත් දෙන්න ඕනේ ඒක බොහෝම වේගෙන් ක්‍රියාත්මක වෙනවා. කවදාකවත් නරකයි එවැනි නීතියක් හරහට යන්න ගියොත් හැපේ. මේ බලාගෙන ඉන්නකොට අනිවාර්යයෙන්ම වේගෙ නිස්සලං කියන වෙලාවක් එනවා. ආන්නේ වෙලාවට අනුකූල වයිතම ආවෙන්න පුළුවන් පාන. ඒක අවතර අන්නේ වෙලාව වෙනකන් තමයි මේ නිස්සලංක වෙනකන් හරේ බණී. ඒක මේ තමන් කරනවත් වේවා කියලා ප්‍රාර්ථනා කරනකොට වෙන්නේ නැහැ. ඒක බලාගෙන ඉන්නොත් ඒක ගියේ කියලා කාපුවාම සිතී කරදරයක් එහාට කරා. ඒක නිසා භාවනා කරනකොට ආනාපානිය ආදී මේ සංඥා පිළිබඳව නසඤ්ඤ නසඤ්ඤ නසඤ්ඤ සංඥේ නවිකඤ්ඤ සංඥේ නෝපිය සංඥේ නවිභූත සංඥේ. ඔන්න හතර අධ්‍යක් ගන්න පුළුවන් බව පිළිගන්නවා නම් ඒක දෙල පැහැදිලි සංඥාවක් වෙන මේ ජීවිත පැහැදිලිව රහත් වෙන්න හැකියි. මේ සංඥාව මෙච්චර ගෙවා දැමීම කරන්න පුළුවන් නම් කාමත් වේදකක් නිරවස් කරනවා. ඉතින් අපි බලාපොරොත්තු වුණු මේකයි ඊගාවට ඉන්නා වූ සංස්කාරස්කන්ධයත් එක්ක අපි ගැටේ දිහා ගැනීමට කොහොමද කරුවක් නැගගත අප දෙන්නේ කියලා ඊගා ධර්ම සාකච්ඡාවක් ආය ධර්ම දේශනාවක් ආය අදට මෙතකින් මේ ධර්ම දේශනාව විමාත් වීම දකින්න පටන් ගන්නවා.